අයිබෝවන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සන්දක සූත්‍රය ගැන මේක බොහොම වැදගත් සූත්‍රයක්. ඔව් ඇත්තම. අපේ මූලාශ්‍රය වෙන්නේ මේ සන්දක සූත්‍රයම තමයි. කතාව පටන් ගන්නෙ දැන් කොසඹෑනුවර දේවකට කියන තැනක ආනන්ද හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා පිරිසකුත් එක්ක වඩින වෙලාවක. එතනදී උන්වහන්සේට හම්බ වෙනවා සන්දක කියලා පිරිවැජියෙක්. එයා එයාගේ පිරිසත් එක්ක බොහොම උස්හඬින් කතා කර කර ඉඳලා තියෙන්නේ. ඔව් අර රජවරු සොරු යුද්ධ කැම බීම ස්ට්‍රීම් පුරුෂයන් වගේ ඒ කියන්නේ ලෞකික දේවා ගැන හරියට හරි. ඉතින් ආනන්ද හාමුදුරන්ව දැක්කම සඳක තමගේ පිරිස නිහඬ කරවලා බොහොම ගෞරවයෙන් හාමුදුරන්ව පිළි අරගෙන අසුන් පනවලා අහනවා. අහනවා ඔබ වහන්සේගේ ශාස්ත්‍රවරයන්න් වහන්සේගේ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කොටසක් දේශනා කරන්න කියලා. එතනින් තමයි මේ ගැඹුරු කතිකාවට පටන් ගන්නෙ. ආනන්ද හාමුදුරුව විස්තර කරනවා නේද? අර මාර්ග දෙකක් ගැන. ඔව්. උන්වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු විදිහට නුවණැති කෙනෙක් අනුගමනය කරන්නේ නැති අනුගමනය කළත් කුසල් දහම් වඩව ගන්න බැරි කිසිම ඵලයක් නැති අබ්‍රහ්මචර්ය වාස හතරක් ගැන. ඒ වගේම තවත් බ්‍රහ්මචර්ය වාස හතරක් තියෙනවා ඒව අස්වැස්සිලි රහිතයි. ඒ කියන්නේ අනුගමනය කළත් හිතට සැනසීමක් ස්ථිර විශ්වාසයක් ඇති කරගන්න බැරි මාර්ග හතරක්. ආ, ඒතර ඵල රහිත ඒව හතරයි විශ්වාසය තියන්න බැරි ඒවා හතරයි. ඔව්. අපි අද විමසා බලන්න යන්නේ ඔන්න ඔය කරුණු ටික තමයි. බොහොම හොඳයි. එවනම් අපි මුලින්ම යොමු වෙමු අර ඵලයක් බලාපොරොත්තු වෙන්න බැහැයි කියපෝ අබ්‍රහ්මචර්ය වාස හතරට. පළවෙනි එක මොකක්ද? පළවෙනියට තමයි උච්ඡේද දෘෂ්ටිය. ඒ කියන්නේ මරණින් මතු සේරම ඉවරයි නැති වෙලා යනවා කියන මතය. අහා ඒ කියන්නේ දානයක් දුන්නට වැඩක් නැහැ, පින්පව් කියලා දෙයක් නැහැ. ඔව්, ඒ වගේම මව්පියන්ට සැලකීමේ අගයක් නැහැ, පරලොවක් නැහැ, ඕපපාතික සත්‍යෝ නැහැ, හරියට ධර්මය දන්න මහාන බමුණෝ නැහැ. මේ ඔක්කොම මේ ශාස්ත්‍රෝරු ප්‍රතික්ෂේප කරනවා. හ්ම්. එතකොට නුවණ තියෙන කෙනෙක් මේ ගැන හිතන්නේ කොහොමද? ආනන්ද හාමුදුරුවෝ පෙන්නලා දෙනවා නුවණති කෙනා මෙහෙම කල්පනා කරනවා. හොඳයි මේ ශාස්ත්‍රෝරයා කියන විදිහට මරණින් මතු සේරම ඉවරයි කියමුකෝ. එහෙමනම් මමත් මැරිලා නැති වෙලා යනවා මේ දුෂ්කර වෘත සමාදන් වෙලා ඉන්න ශාස්ත්‍රුත් මැරිලා නැති වෙලා යනවා හරි එතකොට මම ගෙදරේ ඉන්නන් සැප විඳිනවා මේ ශාස්ත්‍රු නිර්වතින් නොඑක් දුෂ්කර ක්‍රියා කරමින් දුක් විඳිනවා අවසානයේ දෙන්නටම එකයි නම් මේ දුෂ්කර ප්‍රතිපදාවේ තේරුම මොකක්ද මේකෙන් ලබන ඵලය මොකක්ද ආ ඒක හරිව තර්කානුකූලයි. ඒ කියන්නේ මේ මාර්ගයේ යන එකේ තේරුමක් නැහැ කියලා එයාට තේරෙනවා. අන්න ඒකයි. ඒ නිසා නුවණැත්තා මේ මාර්ගයේ ඵලයක් දකින්නේ නැහැ. ඒක අබ්‍රාහ්මචර්ය වාසයක්. පැහැදිලි. එතකොට දෙවනි අබ්‍රාහ්මචර්ය වාසය ඒක කොහොමද? ඒකට කියන්නේ අකිරිය දෘෂ්ටිය කියලා. අකිරිය ක්‍රියාවක් නැහැ කියන එක. ඔව්. ඒ කියන්නේ යම් ක්‍රියාවක් කළාට ඒකෙන් පිනක්වත් පවක්වත් සිද්ධ වෙන්නේ නැහැ කියන මතය. දැන් හිතන්නකෝ මිනිසෙක් මැරුවත්, සොරකමක් කළත් කාමයේ වරදවා හැසිරුණත් බොරු කිව්වත් ඒ කිසිම දෙයකින් පවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම දන් දුන්නත් සත්‍ය කතා කරත් ඉන්ද්‍රිය සංවර කළත් ඒවයින් පිනක් සිද්ධ වෙන්නේත් නැහැ ක්‍රියාවක් කියලා දෙයක් නැහැ වගේ තමයි එයාලා උගන්වන්නේ. ආ එතකොට නුවණැති කෙනා මේක දකින්නේ කලින් වගේම තමයි එයා හිතනවා ක්‍රියාවක හොඳ නරක ප්‍රතිඵලයක් නැත්තම් පිනක් පවක් රැස් වෙන්නේ නැත්තම් මේ ශාස්ත්‍රවරයා වගේ දුෂ්කර දේවල් කර කර ඉඳලා ඇති වෙඩේ මොකද්ද? ගිහියෙක් වගේ ඉන්නක හොඳයි නේද? ඒකත් එහෙමමයි. ඒ කියන්නේ මේ මාර්ගයත් ඵල රහිතයි. ඔව්. ඵලයක් අපේක්ෂා කරන්න බෑ. මේ මුල් දෘෂ්ටි දෙකම යම් විදියක වගකීමේ පැනලා යාමක් වගේ නේද? යම්තක් දුරකට එහෙම කියන්න පුළුවන්. තුන්වෙනි එක ඊටත් වඩා ටිකක් වෙනස්. ඒක තමයි අහේතුක දෘෂ්ටිය. අහේතුක හේතුවක් නෑ හරියට හරි සත්වයන් කිලිටි වෙන්න එකටවත් පිරිසිදු වෙන්න එකටවත් කිසිම හේතුවක් ප්‍රත්‍යක් නෑ කියලයි යාලා කියන්නේ ඒක ඉබේම වෙන දෙයක් ඒ කියන්නේ අපි කරන දේවල් අපේ උත්සාහය ඒවයින් වැඩක් නෑ ඔව් වීරියට උත්සාහයට කිසිම තැනක් නෑ හැම දේම වෙන්නේ නියත විදිහට කිසිම හේතුවක් නැතුව එතකොට නුවණැත්තා නුවණැත්තා ආයමත් ආනෝ හේතුවක් ප්‍රත්‍යක් නැතුවම තමයි සත්වෝ පිරිසිදු වෙන්නෙත් කිලුටි වෙන්නෙත් නම් එහෙනම් මම මේ යහපත් කරන්න මේ වගේ මාර්ගයක හැසිරෙන්න දරන උත්සාහයේ තේරුම මොකද්ද? මේකේ ඵලය මොකද්ද? ඒකත් හරි. හේතුවක් නැත්නම් උත්සාහ කරලා වැඩක් නැහනේ. අන්න ඒකයි. ඒකත් පලරහිත අබ්‍රහ්මචාර්ය වාසයක්. හරි. එතකොට හතරවෙනි එක ඒක මොන වගේද? ඒක ටිකක් සංකීර්ණයි වගේ. ඒකට කියන්නේ යම් විදිහක ස්ථිර කාය දෘෂ්ටියක්. ස්ථිර කාය. ඔව්. එයාලා කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ කියන්නේ පොළව, ජලය, ගින්දර, හුළඟ. ඊට පස්සේ සැප, දුක, සහජීවය. ඔය හත මේ කාය හත ස්ථිරයි. ඒවා කූටස්තයි. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. වන්දයි. ඒ කියන්නේ අලුතෙන් හටගන්නේ නැහැ. එකිනෙකට බාධා කරන්නේ පීඩා කරන්නේ නැහැ. ඒවා කවුරුත් මවපුවත් නෙවෙයි. ආ හරිම ස්ථිර දේවල් හතක් තිනවා කියලාද කියන්නේ? ඒ ලගේම ඒ අය කියනම මේ ස්ථිර කාය හත අතරින් තමයි සත්වයා ගමන් කරන්නේ. හැම සත්වෙක්ම નિયમિત සංසාර ගමනක් යනවා. ඒක කල්ප 84000ක්. කල්ප 84000ක්. ඕ ඒ කාලේ සම්පූර්ණ වුණාම ඉබේම කිසිම උත්සාහයකින් තොරව දුකින් මිදෙනවා. හරියට නූල් බෝලයක් විසිකරාම ඒක දිගෑරිලා ඉවර වෙනකල් යනවා වගේ. ආ එතකොට මේකෙත් අපේ උත්සාහයට සීලයට උරතේට තැනක් නෑ වගේ නේද? හරියටම. නූනත්ත අහනවා මේ කියන විදිහට ඉබේම දුකින් මිදෙනවා නම් කල්ප 84000ක් ගියාම කොහොමත් මිදෙනවා නම් මගේ සීලයෙන් වෘතෙන් තපසින් මේ කර්මය වෙනස් කරන්න බෑ මම මේ බ්‍රහ්මචර්යාවේ හැසිරিলা මේ දුෂ්කර දේවල් කරලා දුක් විඳින්න මොකටද ඒකත් එහෙමමයි ඒ කියන්නේ හතරවෙනි මාර්ගයේත් ඵලයක් නැහැ. ඵලයක් නැහැ. නුවණත්ට ඒක පැහැදිලි. මේ හතරම තමයි ඵල රහිත අනුගමනය නොකළ යුතු අබ්‍රහ්මචර්ය වාස හතර. හරිම පැහැදිලි. එතකොට දැන් අපි කතා කරමු අර අනිත් මාර්ග හතර ගැන. ඒ කියන්නේ අනුගමනය කළත් සැනසීමක් සිර විශ්වාසයක් ඇති කරගන්න බැරි අර ඇස්වැසිලි රහිත බ්‍රහ්මචර්ය වාස හතර. ඔව්. ඒවත් හතරක් තියෙනවා. පළවෙනි එක තමයි සමහර ශාස්ත්‍රවරු ඉන්නවා තමන් සර්වඥයි කියලා කියනවා. සර්වඥයි. ඒ කියන්නේ හැමදේම දන්නවා. ඔව්. ඇවිදිද්දී හිටගෙන ඉද්දී නිදාගෙන ඉද්දී ඇහැරලා ඉද්දී හැම වෙලේම තමන්ට සර්වඥතා ඥාණි තියෙනවා හැමදේම පේනවා කියලයි කියන්නේ. හ්ම්. හැබැයි හැබැයි එයාලටත් සාමාන්‍ය දේවල් වෙනවා. හිස් පාරවල් වල යනවා සමහර වෙලාවට පිණ්ඩපාතේ ගිහින් මුකුත් ලැබෙන්නේ නැතුව හිස් පාත්‍රෙන් එනවා. බල්ලෙක් සපා කනවා, අලියෙක් අස්සේ ගොනෙක් එක ගැටෙන්න යනවා. සමහර වෙලාවට ගෑනු පිරිමි අයගෙන් නම ගම අහනවා පාර අහගන්න වෙනවා. ආ සර්වඥම් මෙහෙම වෙන්න බෑ නේද? අන්න ඒකයි නුවණැත්තා හිතන්නේ. අයි එහෙම උනේ කියලා ඇහුවම ඒ ශාස්ත්‍රවරු කියනවා ආ ඒක එහෙම වෙන්නම තිබුණ දෙයක් කියලා. ලිසලා යනවා වගේ. ඕ එතකොට නුවණැත්තා කල්පනා කරනවා මේ ශාස්ත්‍රු සර්වඥයි කිව්වට මෙයාටත් මේ වගේ දේවල් වෙනවා. ඒ වගේම ඒවට හේතුව අහපුවම හරියට කියන්නෙත් නැහැ. ඉතින් මෙහෙම කෙනෙක් ගැන කොහොමද ස්ථිර විශ්වාසයක් සැනසීමක් ඇති කරගන්නේ කියලා. ඒ නිසා ඒක ඇස්වසිලි රහිතයි. හරි. ඒ පළවෙනි එක. දෙවන් මොකද? අන්නේ අනුස්සවය මත පදනම් වෙලා. ඒ කියන්නේ ඇසු පෙරූ තැන් ඇති දේ පරම්පරාවෙන් ආපු දේ. ආ අපි මුතුන් මිත්තෝ මේම කිව්වා ඒ නිසා මේක තමයි ඇත්ත වගේ. හරියටම Taman විසින් මේක ඇත්තද නැත්තද කියලා විමසන්නේ නැතුව මේක પરම්පරාගතයි මේක පොතේ තියෙනවා මේක තමයි සත්‍ය කියලා උගන්වනවා. එතකොට ඒකේ තියෙන ගැටලුව. ගැටලුව තමයි අහපු දේ પરම්පරාවෙන් ආපු දේ හරියටම ඇත්ත වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. ඒක ස්ථිර නෑ. හ්ම්. ඉතින් නුවණැත්තා කල්පනා කරනවා මේ අසුපමණින් උගන්වන දේ හරි වෙන්නත් පුරුවන් වැරදි වෙන්නත් පුළුවන්. එහෙම අවිනිශ්චිත දෙයක් මත පදනම් වෙලා මට කොහොමද ස්ථිර සැනසීමක් ලබන්න පුරුවන් කියලා. ඒ නිසා ඒකත් අස්වසිලි රහිතයි. පැහැදිලි. තුන්වෙනි අස්වසිලි රහිත මාර්ගය. තුන්වෙනි එක තමයි තක්කී විමාන්සී ශාස්ත්‍රවරු. ඒ කියන්නේ තර්කයේ විමාංශනය මත පදනම් වෙලා උගන්වන අය. ආ, Tamanට හිතෙන විදිහට තර්ක කරලා හොයාගන්න දේ. ඔව්. Tamanගේ තර්කයට නුවණට විමර්ශණයට ගැළපෙන විදියට දහමක් ගොඩනගලා ඒක දේශනා කරනවා. ඒක තියෙන අවුල මොකද්ද? තර්කය හොඳයිනේ. තර්කය හොඳයි තමයි. ඒත් තර්කය කියන්නේ සාපේක්ෂ දෙයක්. කෙනෙක් ගොඩනගන තර්කයක් තව කෙනෙක්ට බිඳින්න පුරුවන්. හොඳට තර්ක කරලා ගොඩනගපුවා වගේම වැරදියට තර්ක කරලා ගොඩනගපුවා තියෙන්න පුරුවන්. ආ හරි. ඒ කියන්නේ තර්කයම নিরপেক্ষ සත්‍ය නෙවෙයි. අන්න ඒකයි. තර්කය නිවැරදි වෙන්නත් පුරුවන් වැරදි වෙන්නත් පුරුවන්. ඒ නිසා තර්කයම පදනම් කරගත්තු දහමකිනුත් නුවණැත්තට ස්ථිර සැනසීමක් ලබන්න බෑ. ඒකත් අස්වැසිලි රහිතයි. හරි. එතකොට හතරවෙනි එක අර ලිස්සලා යන උත්තර දෙන එකද? අන්න ඒක තමයි. ඒකට කියන්නේ අමරාවික්කේපික කියලා. අමරාවික්ෂේපික. ඔව්. මේ ශාස්ත්‍රවරුෙක් හෝ නුවණ මදකම නිසා එහෙම නැත්නම් ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න බැරිකමට පැහැදිලි උත්තරයක් දෙන්නේ නැහැ. ලිස්සලා යනවා. කොහමද? මත් නෑ, හරහෙමත් නෑ, මට එහෙම අදහසකුත් නෑ, අදහසක් නැත්තේත් නෑ වගේ පරස්පර අපැහැදිලි උත්තර තමයි දෙන්නේ. හ්ම්. ඉතින් නුවණැත්තා හිතනවා මේ ශාස්ත්‍ර කිසිම දෙයක් ගැන පැහැදිලි උත්තරයක් දෙන්නේ නැහැ. හැම එකකටම ලිස්සලා යනවා. මෙහෙම කෙනෙක්ගෙන් මට කොහොමද පැහැදිලි මඟ පෙන්වීමක්වත් සැනසීමක්වත් ලැබෙන්නේ කියලා. ඒ නිසා ඒකත් අස්රසිලි රහිත බ්‍රහ්මචාරී වාසයක්. බොහෝ පැහැදිලි. එතකොට මේ ඵල රහිත මාර්ග හතරයි අස්වැසිලි රහිත මාර්ග හතරයි ඔක්කොම අටක් ගැන ආනන්ද හැමදුර පැහැදිලි කළා. ඔව්. එහෙමනම් මේ වැරදි සහ විශ්වාසය තබන්න බැරි මාර්ග අටෙන් එහාට ගිහින් ආනන්ද හැමදුර පෙන්වා දෙන්න නියම ඵලදායි බ්‍රහ්මචාරී වාසය, ඒ කියන්නේ බුදුදහමේ මාර්ගය ඒක කොහොමද විස්තර වෙන්නේ? ආනන්ද හාමුදුරුව පැහැදිලි කරනවා මේ අටටම වඩා වෙලස් ඇත්තටම ඵලදායි මාර්ගයක් තියෙනවා. ඒ තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම මාර්ගය. හ්ම්. ඒ මාර්ගයේ විශේෂත්වය මොකද්ද? ඒ ධර්මය මුලත් යහපත් මැදත් යහපත් අගත් යහපත් අර්ථ සහිතයි ව්‍යංජන සහිතයි පිරිසිදුයි සම්පූර්ණයි. ඉතින් ඒ වගේ ශාස්ත්‍ර කෙනෙක් ලෝකේ පහළ වුණාම ඔව් ඒ ශාස්ත්‍ර දේශනා කරන ධර්මය අහන්න ලැබෙනවා ඒක අහලා ශ්‍රද්ධාව ඇති වෙනවා. හරි. ඊළඟ පියවර ශ්‍රද්ධාව ඇති වුණාම එයා හිතනවා ගිහි ජීවිතයේ බාධා සහිතයි කෙලස් දූගිලි තියෙන තැනක් පැවිදි ජීවිතයේ තමයි විවෘත අහස වගේ නිදහස් කියලා. එහෙම හිතලා එයා ගිහි ජීවිතය අතේරලා පැවිදි වෙනවා. පැවිදි වෙලා. පැවිදි වෙලා සීලය පිහිටනවා, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රකින්නවා, ආචාර ගෝචර සම්පන්නව ඉන්නවා, පොඩි වරදකටත් බය වෙනවා, කාය කර්ම, වචී කර්ම සංවර කරගන්නවා, පිරිසිදු ආජීවයකින් යුක්ත වෙනවා. හ්ම්. සීලෙන් පස්සේ. ඊළඟට එන්නේ ඉන්ද්‍රිය සංවරය. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රිය හය පිනවන්නේ නැහැ. ඒවයින් අරමුණු ගන්නකොට ඒවයින් නිමිති අනුයන්ජන වලට හිත ඇලිලා යන්න දෙන්නේ නැහැ. හරි. ඊළඟට සති සම්පජන්ණිය. සිහියෙන් නුවණින් යුක්තව කටයුතු කරනවා හැම ඉරියව්වකදීම සිහියෙන් ඉන්නවා. හ්ම්. ඊළඟට භෝජනයේ පමන දැනීම. ඔව් ආහාර ගන්න ශරීරය පවත්ත ගන්න විතරයි රස තෘෂ්ණාවට නෙවෙයි පැරණි වේදනා නැති කරගන්න අලුත් වේදනා ඇති නොවෙන්න ශරීරය සැහැල්ලුවෙන් පවත්ව ගන්න කියන අරමුණින් හරි ඊළඟට එනවා జాగරියානියෝගය තවල් කාලයත් රාත්‍රියේ පළමියාමේ සක්මන් කරමින් ඉඳගෙන භාවනා කරමින් හිත පිරිසිදුව තියාගන්නවා රාත්‍රියේ මැද යාමේ සිංහසෙයියාවෙන් සැතපෙනවා සිහියෙන් අලුයම යාමේ ආයෙත් නැගිටලා භාවනා කරනවා මෙතකින් පස්සේ මොකද වෙන්නේ මේ පිළිවෙත ප්‍රතිපදය. මේ විදිහට සීලයෙන්, ඉන්ද්‍රිය සංවරයෙන්, සතියෙන්, භෝජනයේ පමන දැනීමෙන් වීරියෙන් යුක්ත වෙන්නකොට එයාගේ හිතේ තියෙන නීවරණ පහ යටපත් වෙනවා. නීවරණ පහ. අර කාමච්ඡන්දය, ව්‍යාපාදය. ඔව්. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්දච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව මේ බාධක යටපත් වුණාම හිත පිරිසිදු වෙනෝ සමාධියට යොමු වෙනෝ. ආ එතකොට තමයි ධ්‍යාන වඩන්න පටන් ගන්නෙ. හරියටම නීවරණ යටපත් කරලා කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතර්ක ਵਿਚාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සුඛේ තියෙන පළමු ධානයේට එහා සමවදිනෝ. ඊට පස්සේ විතර්ක ਵਿਚාරත් සංසිඳු වෙලා හිතේ එකඟ බව තියෙන සමාධියෙන් හටගත් ප්‍රීති සුඛේ තියෙන දෙවන ධානයට සමවදිනවා. හරි. ඊළඟට ප්‍රීතියත් නැති කරලා උපේක්ෂාවෙන් සිහියෙන් නුවණින් යුක්තව ශරීරයෙන් සැප විඳිමින් ආර්යයන් වහන්සේලා වර්ණනා කරන තෙවන ධානයට සමවදිනවා. අන්තිමට සැපත් දුරු කරලා දුකත් දුරු කරලා කලින්ව සොම්නස් දොම්නස් දෙකම නැති කරලා දුක් රහිත සැප රහිත උපේක්ෂාව සහ සිහිය නිසා පිරිසිදු වුණු හතරවන ධානයට සමවදිනවා. ආ මේ තමයි අර සමාධිය දියුණු කරන පිළිවෙල. ඔව්. මේ විදිහට හිත සමාධිමත් පිරිසුදු කෙලෙස් රහිත ස්ථිර කර්මණ්‍ය තත්වයටපත් වුනම ඊ සමාධිමත් හිත තමයි උසස් ඥාන ලබන්න පාවිච්චි කරන්නේ. උසස් ඥාන? ඒ මොනවාද? ඥාන තුනක් ගැන මෙතනදී කියවෙනවා. පළවෙනි එක පුබ්බේ නිවාසානුසති ඥානය. ආ පෙර ආත්ම දකින්න එක. ඔව්. Taman පෙර විසූ ආත්ම භාවයන් එකින් එක සියලු විස්තර සහිතව සිහි කරන්න පුරුවන් වෙනවා. එක ආත්මයක් දෙකක් 10ක් 100ක් දහසක් ලක්ෂයක් සම්වට්ට කල්ප විවට්ට කල්ප ගණන් ආපස්සට Taman හිටපු තැන්, නම් ගම්, කෑවේ බීවේ මොනවද විඳ සැප දුක්, ආයුෂ කොච්චරද, එතනින් මෙරිලා කොහෙද ඉපදුනේ මේ හැම දෙයක්ම සිහි කරන්න පුළුවන් වෙනවා. හරි පුදුමයි. දෙවනි ඥානය? දෙවනි එක චුතූපපාත ඥානය. ඒකට කියන්නේ දුබ්බ චක්ඛු කියලත් පිරිසුදු මිනිස් ඇස ඉක්මමපු දිවසින් සත්වයන් චුත වෙන හැටි උපදින හැටි දකිනවා. ඒ කියන්නේ ඒ කියන්නේ සත්වයන් තමන් කරගත්තු කර්ම අනුව හොඳ කර්ම කරපු අය සුගතිය උපදින හැටි, නරක කර්ම කරපු අය දුගතිය උපදින හැටි, ලස්සන, කැත, උසස් පහත් විදිහට කර්මානුරූපව සත්වයන් සැරිසරන හැටි දකිනවා. හ්ම් මේ ඥාන දෙකත් බොහොම බලවත්. තුන්වෙනි එක. තුන්වෙනි එක තමයි වැදගත්ම එක. ආස්වක්ඛ්‍ය ඥානය. ආශ්‍රව ක්ෂය කිරීමේ ඥානය. ආශ්‍රව ඒ කියන්නේ කෙලස් නේද? ඔව්. කාමාසව, කාමතෘෂ්ණාව, භවාසව, භවයට ඇති ආශාව, දිත්තාසව, වැරදි දෘෂ්ටි, අවිජ්ජාසව, අවිද්‍යාව කියන මේ සියලු ආශ්‍රවයන් කෙලස් නැති කර බව තමන්ම දැනගන්නවා. ඒ කොහොමද? ඒ සමාධිමත් හිතෙන්ම එයා මේ දුකයි කියලා යථාර්ථය අවබෝධ කරනවා. මේ දුකට හේතුවයි කියලා අවබෝධ කරනවා. මේ දුක නැති කිරීමයි කියලා අවබෝධ කරනවා. මේ දුක නැති කරන මාර්ගයයි කියලා අවබෝධ කරනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. හ්ම්. ඒ වගේම මේ ආශ්‍රවයෝ කියලත් මේ ආශ්‍රවයන්ට හේතුව කියලත් මේ ආශ්‍රව නැති කිරීම කියලත් මේ ආශ්‍රව නැති කරන මාර්ගයයි කියලත් යථාර්ථය දකිනවා. ඒ දැක්කම එහෙම යථාර්ථය දකිනකොට, දන්නකොට එයාගේ හිත කාමාස්සව, භවාස්සව, අවිජ්ජාස්සව කියන මේ ආශ්‍රවයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදෙනවා, විමුක්ත වෙනවා. ආ, එතකොට එයා රහත් වෙනවා. ඔව්. එතකොට එයාටම වැටහෙනමෝ මගේ සිත මිදුණා ආශ්‍රවක්ෂය වුණා උපතක්ෂය වුණා බඹසර වැස අවසන් කල යුතු දේ කළා මින්මතු නැවත භවයක් හටගැනීමක් නැහැ කියලා. මේක තමයි එහෙනම් බුදුදහමේ පළදායි මාර්ගීය සහ එහි අවසාන ප්‍රතිඵලය. අනේකයි. මේක තමයි නුවණැත්තා අනුගමනය කරන පල ලබන සැනසීම ගෙන දෙන මාර්ගය. රාතන් වහන්සේ ගැන තව විස්තරයක් තියෙනව නේද සූත්‍රයේ? උන්වහන්සේට කරන්න බැරි දේවල් වයක් ගැන. ඔව් ආනන්ද හාමුදුරුව පෙන්වා දෙනවා ආශ්‍රව ක්ෂය කරපු රහතන් වහන්සේ නමකට කවදාවත් කරන්න බැරි කරුණු පහක් තියලව කියලා. ඒ මොනෝද? එකක් දැන දැන සතෙක් මරන්න බෑ. හරි. දෙක සොරකම් කරන්න. ඒ කියන්නේ අයිතිකරු නොදුන් දෙයක් ගන්න බෑ. හ්ම්. තුන මෛතුන සේවනයේ යෙදෙන්න බෑ. හරි. හතර දැන දැන බොරුවක් කියන්න බෑ. හ්ම්. පහ ගිහියෙක් වගේ කාම වස්තුන් රැස් කරලා ඒවා පරිභෝග කරන්න බෑ. මේ පංචශීලිය කඩ කරන්න රහතන් වහන්සේ නමකට බෑ. ඒක බොහොම පැහැදිලි. තව අර ආශ්‍රව ක්ෂේවීම ගැන දැනගන්න හැටි ගැනත් මොකක් හරි කියුණා නේද? ඔව් ඒකත් වැදගත් කරුණක් ආශ්‍රව ක්ෂය වීම කියන්නේ නිරන්තරයෙන්ම පවතින දෙයක්. ඒත් රහතන් වහන්සේ ඒ ගැන නිතරම මගේ ආශ්‍රව ක්ෂය වෙලා ක්ෂය වෙලා කියලා හිත හිතා ඉන්නේ නැහැ. එතකොට ඒත් යම් වෙලාවක ඒ ගැන මෙනෙහි කරද්දී ප්‍රත්‍යවේක්ෂා කරද්දී එතකොට උන්වහන්සේට පැහැදිලිවම මගේ ආශ්‍රව ක්ෂය වෙලා තියෙන්නේ කියලා දැනගන්නවා. ආ ඒකට උදාහරණයක් එමත් තියවද? ඔව්. ආනන්ද හාමුදුරුව උපමාවක් දෙනවා. හරියට කෙනෙක්ගේ අතක් හරි කකුලක් හරි කැපිලා තියෙනවා නම් එයාට හැම තිස්සෙම ඒ අතපය කැපිලායි තියෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි. ඒත් එයා නිතරම මගේ අත කැපිලා කකුල කැපිලා කියලා හිත හිතා ඉන්නේ නැහැ. හැබැයි ඒ කැපුණු තැන දිහා බලද්දි ඒ ගැන හිතද්දි එයාට පැහැදිලිවම ආ මගේ මේ අංගය කැපිලායි තියෙන්නේ කියලා දැනෙනවා. අන්න ඒ වගේලු. හරිව ලස්සන උපමාවක්. එකෙන් කාරණේ හොඳට පැහැදිලි වෙනවා. ඉතින් මේ ඔක්කොම අහගෙන හිටපු සඳක පිරිවැජ්ජා මොකද කරන්නේ? එයාගේ ප්‍රතිචාරය මොකද්ද? සඳක පුදුමයට පත්වනවා, ආශ්චර්යයට පත්වෙනවා. එයා කියනවා මේ ශාස්ත්‍රවරයන් වහන්සේගේ ශාසනයේ කොච්චරනම් පිරිසක් මේ විදිහට සසර දුකින් එතර වෙනවද කියලා. පැහැදෙනවා. ඔව් බොහොම පැහැදිලා. එයා තමන්ගේ පිරිසටත් කියනවා ඇවැත්නි ඔයගොල්ලොත් ගිහින් මේ ගෞතම ශාසනයේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න ඒක තමයි සබෑ විමුක්තිය තියෙන්නේ කියලා. එයා එහෙම කියනවා. ඔව්. හැබැයි හැබැයි හැබැයි යා තමන් ගැන කියනවා මට නම් ඉතින් මේ ලාභ සත්කාර මේ පිරිස මේ ජීවිතය අතහැරලා යන්න අමාරුයි කියලා. ඒ කියන්නේ එයා අනිත් අයට යන්න උනන්දු කළාට තමන්ට ඒ තීරණය ගන්න අමාරු බව පිළිගන්නවා. ආ එහෙම අවසානයක් තමයි තියෙන්නේ. ඉතින් මේ සම්පූර්ණ සූත්‍රයෙන් මේ ගැඹුරු කතිකාවතින් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩේ අවසාන අදහස මොකක් වෙන්න පුළුවන්ද? මම හිතන්නේ වැදගත්ම දේ තමයි අපි යම්කිසි අධ්‍යාත්මික මාර්ගයක් ගැලවීමක් හොයාගෙන යනකොට ඒක තෝරාගන්න ඕනේ බොහොම නුවණින් කියන එක. ඔව්. නිකම්ම ශාස්ත්‍රවරයා මම සර්වඥය කිව්ව පළියටවත් මේක પરම්පරාවෙන් එන දෙයක් කිව්ව පළියටවත් මේක මගේ තර්කයට හරි කිව්ව පළියටවත් එහෙම නැත්නම් උත්තර නොදී ලිස්සලා යන නිසා අද්භූතයි කියලා හිතලවත් පිළිගන්න හොඳ හරි. ඒ වගේම කොහොමත් මැරිලා යනවා පින් පවුන් නැහැ හේතුඵල නැහැ ඉබේම මිදෙනවා වගේ දෘෂ්ටිවලේ එල්ලිලා ඉන්නෙත් නැතුවා අපි හොයන්න ඕන අපි හොයන්න ඕන පැහැදිලි ප්‍රායෝගිකව අනුගමනය කරන්න පුළුවන් Tamanටම අත්විඳලා ප්‍රතිඵල තහවුරු කරගන්න පුළුවන් නුවණින් විමසලා බලන්න ඉඩ තියෙන මාර්ගය අනේකයි හරියට බුද්ධ ධර්ම මාර්ගය වඩේ මුල මැද අග පැහැදිලි පිළිවෙත තියෙනවා ඒක අනුගමනය කරාම ලබන ප්‍රතිඵලය තියෙන ඒ ඔක්කොම නුවණින් විමසන්න පුළුවන්. ඔව්. සැබෑ විමුක්තියක් ගැන කතා කරන මාර්ගයක ඇත්ත වටිනාකම තියෙන්නේ එතන. ඒක නිකම්ම විශ්වාසයක් නෙවෙයි ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න පුළුවන් දෙයක් කියන එක තමයි මේ සූත්‍රයෙන් අපිට කල්පනා කරන්න ඉඩ සලසන්නේ. ඇත්තම. ඒ කාරණේ ගැන තවදුරටත් හිතන්න ඉඩ දීලා අද දවසේ මේ ගැඹුරු කතිකාවත අපි මෙතනින් අවසන් කරමු. බොහොම හොඳයි.